ඊට බුද්ධික මහත්මයා අවසරයි හාමුදුරනේ Zoom එකකින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආ. දින 7ක් තුල ධාන වඩන්නට පුරුදු වී ධානයේ නැගී සිටින ස්වාමීන් වහන්සේ නමක් හෝ යෝගාවචරයෙක් එක් දිනක්වත් ආහාර පාන වළඳන්නේ නැතුව ධානයට සමවැදී නැවත නැගී සිටින්නේ හත්වන දිනේදී නම් සාගින්නේ පසුවන යෝගාවචරයාට එසේ පවතින්නට පුළුවන්ද? එසේත් නැත්නම් දවස් 3ක්වත් ආහාර ආහාර නැතුව තුන්වන දිනේදී අපවත් වන්නේද? තෙරුවන් සරණයි. අධ්‍යාන කාරණේ දින 7ක් තුළ ධාන වඩන්නට පුරුදු වී ධානයෙන් නැගිටින ස්වාමීන් වහන්සේ නමක් හෝ යෝගාචරයේ එක් දිනක්වත් ආහාර පළඳන්නේ නැතිව ධානයට සම්වැදිලා නැවත නැගිටින්නේ. මෙහෙමයි දැන් දැන් දින 7ක් ධානයට සමවැදිලා එතනින් නැගිටිනවා නම් දැන් ඇත්තටම මේ ධානයට සමවැදීම කියන තැනදී සිත අක්‍රිය වෙන්නේ නැහනේ. ධානයට සමවැදිලා ඕනනම් අභිඥා පාදක කොටගෙන Tamanගේ නාම ධර්ම රූප ධර්ම අවශ්‍ය විදිහට සකසන්න පුළුවන්. ඒ නිසානේ දැන් බුදුරජාණන් වහන්සේ දින 49ක්ම ආහාරයක් නොගෙන ඉන්නේ. හැබැයි Nirodha Samapattiයට සමවැදුනහම තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීයයි. එතකොට අර ධානයෙන් අභිඥාවෙන් කරන සමතුලිත බව කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා Nirodha Samapattiයට තමයි ඒක විශේෂයෙන් බලපාන්නේ. යම් කිසි කෙනෙක් ධාන අභිඥා පාදක කොටගෙන පවතිනවා නම් සමහර වෙලාවට සති ගණන් මාස ගණන් වුණත් පවතින ගතසිත සමබර කරගන්න පුළුවන් ඒ ධාන බලයත් එක්කලා. එතකොට එතකොට සිතෙන් අර රූප කලාප මෙහෙවන්න පුළුවන්. හසුරවන්න පුළුවන්. එහෙම පුහුණු කරගත්තු කෙනෙකුට. එහෙම නැති කෙනෙකුට මේ ධානයෙන් විතරක් එහෙම ඉන්න බෑ. අර අභිඥා හැකියාවන් දිනු කරගත්තු කෙනෙකුට අර විදිහට වෙනස්කම් කරගෙන පවතින්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉද්ධිපාද ධර්ම හරියට වැඩුවොත් ඒ බඳු කෙනෙකුට ඒ බඳු විශේෂ හැකියාවන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින් සඳහන් කළේ දින 7 ගැන සඳහන් කළේ විශේෂයෙන් නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට සමවැදුනහම චිත්තාදිෂ්ඨානය මත සිත නිරුද්ධ වෙනවා. එතනින් එහාට කය නඩත්තු කරන්න සිතේ මොනම බලපෑමක්වත් නැහැ. ඒතකොට ආහාරය සහයෝගයෙන් නොතිබුණොත් ඒක අහෝසය. නමුත් ධාන අභිඥා ඇසුරු කරමින් ඉන්න කෙනාට එහෙම ගැටලුවක් නැහැ. මොකද සිත නිෂ්ක්‍රීය වෙලා නැහැ. අවශ්‍ය නම් අර රූප කලාප වල ඇති වෙන වෙනස්කම් මානසික සහයෝගයෙන් සමතුලිත කරගන්න පුළුවන් නිසා. ඊළඟට ප්‍රමණයි ස්වාමීන් වහන්සේ